ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට ලැබෙන විශේෂ භාග්යයක්. මේ තමයි පිවිතුරු නිවන් මඟ. නිවන් මාර්ගයට පහදින එක අග්‍ර විපාක ඇති කරනවා. අනේ මෙහෙමත් මාර්ගයක් මෙහෙමත් මිනිසෙගේ හිතක් දියුණු කිරීමක් තියෙනවා නේ කියලා මේ කුසල් දහම් වැඩෙන විදිය ගැන මේ අහන විස්තරත් එක්ක හිත පැහැදුනොත් විශාල යහපතක් සැලසෙනවා. ඇත්තටම අපේ මේ ධර්ම දේශනාවල අරමුණත් ඒකයි. මිනිසුන්ගේ තියෙන දුර්වලතා සමාජයේ තියෙන අඩුපාඩුකම් මනුෂ්‍යයන්ගේ තියෙන නොහැකියාව, පිනේ දුර්වලතාවය, කුසල්වල හීනතාවය හොඳටම ප්‍රකටයි. ඒත් මේ බලවත් වූ කුසල් දහම් ගැන පවසන්නේ කොමටද? හිත පහදවා ගනිත්වා කියලා. හිත පහදවා ගනිත්වා කියලා. ලෝකෙට අමාමහ නිවනම ලබා දෙන්න පහළ වුණ ඒ භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුගී පැල්පතේ සිටිනවා නම් කෙනෙක් යාර නිවන් ලබන්න බැරි වුණත් හිත පහදවාගෙන දෙව්ලොව හරි යනවා නම් ඒ වීදියට භාග්‍යතුන් වහන්සේ පින්න පාත්‍ර වඩෙනවා. අන්‍යාගමික පරිබ්‍රාජකයෙක් ඉන්නවා නම් ඔහුට නිවන් අවබෝධ කරගන්න බැරි නම් හැබැයි අහන බණපදයෙන් මේ ධහම උතුම් කියලා හැඟෙනවා නම් ඒ කෙනාට එයත් යහපත පිණිස පවතී කියලා පැය ගණන් ධර්ම දේශනා කළා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ. හිත පහදව ගැනීම පිණිස. මේ සත්‍චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඉතින් ධර්ම දානීය දෙන පින්වතුන් නිවන් මාර්ගයේ තණ්හයට පහදින්න විශාල අවස්ථාවක් ඇති කරනවා මේ මාධ්‍ය තුලින් විකාශනය කරවීම. ඔවුන් දහඩිය මහන්සියෙන් හම්බ කරන ධනෙ ධර්ම දානයේ පිණිස විය පැහැදම් කරනවා. ඒත් බොහෝ පින් වැස් කරගන්නවා. ඔබ ධර්මයේ මනාව අහලා යැත්තන්න පින් දෙන්න. ඒ ධර්ම දාණය අනුමෝදන් වෙන්න. මේ කියන දහං කරුණු ගැන හිත පහදවා ගන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. එහෙනම් අපි දැන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගනිද්දී සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර හිරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි ඒ කරුණු 37. ඒ කරුණු 37න් මූලික සතර සතිපට්ඨානෙන් කායානුපස්සනාව ගැන සවිස්තරව අපි ඉගෙන ගත්තා. වේදනානුපස්සනාව ගැනත් ඉගෙන ගත්තා. දැනගත යුතු කරුණු. ඒතර වේදනානුපස්සනාව ඉගෙන ගන්න කෙනා සැප විඳීම, දුක් විඳීම, සැප දුක් රහිත විඳීම අනිත්‍ය වශයෙන් ස්පර්ශය නිසා හටගන්න දෙයක් විදිහට වාගේ විමසීම තමයි ගොඩාක් එයාට ගෝචර වෙන්නේ. නමුත් කායානුපස්සනා භාවනාව තුළ ඇතිවන සැප දුක් සැප දුක් රහිත විඳීම් භාවනාව තුළ ඇති වෙනකොට වේදනානුපස්සනාව එයාගේ සිය බලවත්ව පිහිටවන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මූලික වශයෙන් සැප දුක සැප දුක් රහිත විඳින් අනිත්‍ය වශයෙන් ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැතිවීමෙන් නැතිලා යනෙහි අනිත්‍යයි අනිත්‍යයි කියලා මනසිකාර කරලා තියෙන හරි උපකාරයි ඊළඟට මේ වේදනා සාමිෂ නිර්ාමිෂ විදිහට විමසන ආකාරය අපි කලින් කියලා දුන්නා අද අපි ඉගෙන ගන්නවා මේ නිතර කතා බහ නොකරන භාවනාව ඒ තමයි චිත්තානුපස්සනාව මේ චිත්තානුපස්සනාව මිනිසෙකුගේ ජීවිතය අතිශයින් සුවපත් කරන දෙයක්. අතිශයින් සුවපත් කරන දෙයක්. ඉතින් පින්වතුනි දැන් කාය ගැන විමසන්න යනකොට වේදනාව ගැන විමසන්න යනකොට හොඳටම ප්‍රකට වෙනවා මේකට අපි මුලා වෙන්නෙම හිත නිසා කියලා. මේකට අපි මුලා වෙන්නෙම හිත නිසා කියලා. ඊට පස්සේ කය ගැන විමසනකොට වේදනාව ගැන විමසනකොට හොඳටම තේරෙනවා මේ සියලු ධර්මිය හසුරවන්න පුළුවන් වෙන්නේ මේ හිතත් එක්ක. එතකොට අපිට ලැබෙන උපකාරය හෝ බාධාව හෝ පැමිණෙන්නේ හිත හරහා. එතකොට අපිට බාධා කරන්නේ හිත හරහා පැමිණෙන කෙලෙස්. නීවරණ. දැන් සාමාන්‍ය සතර සතිපට්ඨානෙ යෙදෙන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය මේ ලෝකයා. සාමාන්‍ය ලෝකයාට වැඩිය හිත ගැන හොඳ තේරුමක් එනවා. සතිපට්ඨානෙ වඩන කෙනාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාම පමණයි නිවන් මාර්ගයේ ගමන් කරන්න කැමැති නිවනට කැමැති කෙනාම පමණයි මේ චිත්තානුපස්සනාව කරන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න චිත්තානුපස්සනා භාවනාව ගැන අහන්න හරි ලැබෙන්නේ ඒ කෙනාට අන් අයට වඩා විශේෂ පිනක් තියෙන නිසා. විශේෂ පිනක් තියෙන හොන මේ වගේ දෙයක් අහන්න. කුණුහර පහන්න පින් ඕනේ. ඊළඟට විහිළු තහළු අහන්න පින් ඕනේ. ඕපදූ පහන්න පින් ඕනේ. ඒවා ඉතින් සසරට යන්න හැදිච්ච දේවල්. ඒත් ලෝකෝත්තර ධර්මයක් Tamanගේ සමම්පකට ශ්‍රවණය වෙන්න Tamanට පින් තියෙන්න ඕනේ. ඉතින් පින්වතුනි ඔන්න බලමු චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ගැන මුලින්ම කියපු දේශන අමතක කරන්න එපා. චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං. චිත ගැන චිත්තානුපස්සනාවේ යෙදෙනවා ආතාපි කෙලිස් තවන වීරියෙන් ඒ කියන්නේ ලොකු කැපවීමක් ඕන ඕනෑකමක් ඕන බාධක ජය ගන්නා බවක් ඕන කෙලිස් තවන බවක් ඕන මේ මේ හිත තේරුම් ගන්න සම්පජානෝ මනා සීනුවනක් ඕන සතිමා ඒ කෙරෙහි යොමු කරපු සිහියක් ඕන. විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ කෙරෙහි තියෙන ඇලීමත් දුම්නසත් දුර්වන ආකාරයෙන් තමයි මේ භාවනාව වඩන්න ඕනේ. ඉතින් පින්වත්නි දැන් අපි බලමු මේ චිත්තානුපස්සනාව කියන්නේ මොකද්ද? කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද පින්වත් මහණෙනි සිතෙහි සිතානුව බලමින් මේ ශ්‍රාවකයා වාසය කරන්නේ. ඉද බික්කවේ බික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තං ප්‍රජානාති. රාග සහිත සිතක් ඇති වුණාම රාග සහිත සිතක් ඇති වුණා කියලා මනාව දැනගන්නවා. දැන් වෙනස බලන්න. එහෙනම් දැන් අපිටත් රාගේ දැනෙනවානේ. එහෙනම් අපි චිත්තානුපස්සනාවෙන් දෝ වාසය කරන්නේ විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තුපජානාති රාගේ දුරු හිත විතරාගී හිත විතරාගී හිතක් විදිහට මනාව දැනගන්නවා රාග සහිත සිතං කෙතුනාට පස්සේ සාමාන්‍ය ලෝකයා රාග සහිත සිතක් ඇති වුණා කියලා නෙවෙයි දැනගන්නේ. ඒ රාගයට අනුව එයා එකතු වෙලා යනවා. යම් රූපයකට නම් රාගය ඇති උනේ ඒ රූපය ගැන හිතනවා. යම් ශබ්දයකට නම් රාගය ඇති උනේ ඒ ශබ්දය ගැන හිතනවා. එහෙම නැත්නම් ඒ රාගයේ මුල් වෙලා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ යම් කායික වෙනසක් වුණා නම් ඒ අනුව හිතනවා. ගුණ හිතනවා, සුභය හිතනවා. ඒක මිතුර කියනවා අනේ මට රාගයක් ඇති වුණා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ යාට රාගයක් ඇති වුණා කියලා කිව්වේ කායිකව වෙච්ච වෙනසක් හෝ එහෙම නැත්නම් ඒ වගේ දෙයක් මුල් කරගෙන මිසක් රාග සිත දැනිලා නෙවෙයි. දැන් මම තමාට රාගයක් ඇති වුණා කියලා කෙනෙක් සිහි කළොත් එහෙම සිහි කරනකොට බලන්න බාහිර වස්තු, බාහිර පුජ්‍යලයන් ඒව මතක් වෙන්නේ. රාග සිත නෙවෙයි. තව මම විස්තර කරන්නම් ඉස්සෙල්ලා අපි මූලික වශයෙන් විස්තර කරගනිමු කාරණා 16ක් තියෙනවා හිත ආකාර 16කට තේරුම් ගන්නවා මේ භාවනාවේ මේ භාවනාවටත් ගොඩාක් ಉಪකාරී දේ තමයි චිත්තානුපස්සනාව ගැන අසා තිබීම හිත ගැන ගොඩාක් දේවල් අහන්න පින්වත්නි අපි මෙච්චර කාලයක් මුලා වුණේ සිතටමයි. අපි මේ සංසාරයේ ඇදගෙන ගියේ සිත විසින්මයි. අපිව සතුටු කරවනවා වගේ පෙන්වන්නේ හිත විසින්මයි. අපි දුකට ඇදලා දාන්නේ සිත විසින්මයි. අපි අපිට ශීල් රැකපන් කියලා කියන්නේ හිත විසින්මයි. ඒ ශීල් කඩපන් කියලා කියන්නේ සිත විසින්මයි. නිවන් දැකපන් කියන්නේ චිත විසින්මයි. මේ ලෝකෙට ඇලෙන්නේ චිත විසින්මයි. මෙයා මට ඕන කියලා කියන්නේ චිත විසින්මයි. මෙයා මට එපා කියලා කියන්නේ චිත විසින්මයි. ඕන කියලා පතන්නේ චිත විසින්මයි. එපා කියලා පතන්නේ චිත විසින්මයි. hina වෙන්නේ චිත විසින්මයි. අඬන්නේ චිත විසින්මයි. ගමේ ගොඩේ මෝඩ කොල්ලේ කවට කමට අරන් හොඳට කවට කමට අරගෙන නටවනවා වගේ මේ සිත විසින් මෝඩ අපිව නැතිවුවා. තාමත් නටවනවා. තාමත් නටවනවා. අල්ලේ කියලා නටවනවා. ඇයි හිතන්නේ කියන්නේ දැන් නාට්‍යයක් බලාපන්. ෆිල්ම් එකක් බලාපන්. දැන් වීඩියෝ එකක් බලාපන්. දැන් ආවලාට කෝල් එකක් ගනින්. දැන් උඹට අමාරුයි. උඹ නිදාගන්නේ. ඊට පස්සේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා කොච්චර දේවල් හිත කියනවාද? කොච්චර දේවල් හිත කියනවා. හොඳ දැන් ඉගෙන ගන්න ළමයි හොඳට විභාග කරපන් හිත කියනවා. විභාගේ ලං වුණා නෑ ඊළඟ පාර කරනවා මේ පාර පොඩ්ඩක් ඔය දෙවෙනි පාරකට හිත දානවා. පුදුම සහගතයි. මහාන වෙනි කියන හිත මොන මහාන වෙනවා කාලයක් ගිහලා සිවුරු අරපා හිත. හොඳට බලන්න. විවාහ වෙනි කියනවා. දික්කසාද වෙනි කියනවා. කොහොමද හිත? මේ හිත විශ්ින් ගොඩාක් කාලයක් බොහෝ කාලයක් අපිව නොමග යවුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හිත ගැන වදාලා පන්දනං චපලං චිත්තා දුරක්ඛන් දුන් නිවාරයන් උජුං කරෝති මේ ධාවි උසුකාරෝ තේජන ඊ නැමෙ ඇද වෙලා තියෙන ඊතලයක් දිග හරිනවා වගේ ඍජු කරනවා මේ සැලෙන චපල රකින්න අමාරු හිත නුවණක් කරනවා මේක සසර දුකෙන් නිදහස් වෙන්න ආපු කෙනෙක් වුණත් බණ භාවනාවත් හරින්නේ කුසල්සිතත් හරින්නේ ධහම සොයන එක ධහම ඉගෙන ගන්න එක මතක තියාගන්න එක ඔක්කොම අත්හරින්නේ මේ හිතට මොලා වෙච්ච නිසා මේ ලෝකේ තියෙන තාක්ෂණික දේවල් ඔක්කොම තමා ළඟට කැඳන්නේ හිත විසින් ඔබගේ නිවස ලස්සන කරන්නේ හෝ කැත කරන්නේ හෝ හිත විසින් ඔබගේ ගෙවල් ගෙදරට ඕන බඩු මුට්ටු ටික පවා තීරණය කරන්නේ හිත විසින්. වෙන ගෙදරකට ගිහිල්ලා මොන හරි දකින්න චා. මේ වගේ දෙයක් අපේ ගෙදරත් තිබ්බනම් හොඳයි. හිත කියනවා. ඊළඟ පාර ගිහිල්ලා අරන් යනවා. හිතෙන් ගෙනත් මේ හිත කියන ආවල් හෝටලෙට ඵලයක්. මේ ඇඟ ඇරගෙන යනවා. මේ හිත එහෙත් ගෙනියනවා. මෙහෙත් ගෙනියනවා. දෙන වදයක් දෙන වදයක් හිත ගේනවා අන්න අහවල් ගෑනු ළමයා හොඳයි ඒ ගෑනු තරුණ ළමයි එතම කියන්නේ එයා හොඳයි ඉතින් එයා හරි හොඳ කෙනෙක් යාට ආදරය කරපන් හිතෙන් ආදරය කරන හිතනේ පස්සේ කියනවා බලන්න එයා චපලයි එයා මාව රිද්දනවා එයා මට මෙහෙම කරනවා එයා මාව තේරුම් ගන්නෑ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ කවුද මේ වද දෙන්නේ? සිත එයා කරපු හදියක් නෑ. ඒ හිත ඔය විදිහට දැන් ඔය හිතේ එක එක පැතිනේ. හැබැයි මතක තියාගන්න මම වුණත් ওই වචන ටික ඔය කිව්වට ඔබ වුණත් ওই වචන ටික ඇහුවට ඔය වචන ලෝකේ තියෙන ස්වභාවයන්, තත්වයන් මිසක් ඕක අවබෝධයක් නෙවෙයි. ඔය හිත ඔය විදිහට හැසිරෙන හිත අවබෝධ කරගන්න නම් 16 ආකාරයකට බලන්න ඕන හිත දිහා. අන්න ඒකට තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එතකොට මේකට ධර්මටි කාංගරණ දඟලන එකක් නෙවෙයි මේ චිත්තානුපස්සනා භාවනාව. මේක සතිපට්ඨානෙනේ. සතිපට්ඨාන කියන්නේ සීහ පිහිටවනවා. අමතු අමතුයෙන් උපද්දවන එකක් නෙවෙයි මේ. කියන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති කියන්නේ පළවෙනි හිත හිත දැනගන්නවා කියන එක විස්තර කරන්නේ. ඒතර තමන්ම රාගයක් උපද්දවාගෙන එහෙම බලන එකක් නෙමෙයි මේ භාවනාව. රාග සහිත හිතක් නම් තමන්ට තියෙන්නේ මොහොතේ රාග සහිත සිතක් කියලා සිටිවිල්ල දකිනවා. ඇත්තට මේ සිටිවිල්ල දකිනකොට යට හේතුවක් පේනවා. සහවල් අරමුණ නිසා මම මෙහෙම කල්පනා කරපු නිසා මේ රාගය ඇති වුණා කියලා. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං ප්‍රජානාති. රාගේ දුරු කරපු හිත රාගේ දුරු කරපු හිතක් විදිහට දකිනවා. තමන්ගේ හිත තමන් දකිනවා. දැන් මිනිසු අනේ අපිට මේ අනේ මගේ හිතේ නම් කිසිම තරහක් නැහැ කියලා තරහෙන් කතා කරනවා. තරහට නෙවෙයි මේ කියලා. තරහෙන් කතා කරන්නේ. දැන් තියෙනවා ඊළඟට තුන්වෙනි කාරණාව තියෙනවා සදෝ සංවාචිත්තං. සදෝ සම්ති චිත්තන්ති පජානාති. දේශ සහිත සිත, දේශ සහිත සිතක් කියලා දැනගන්නවා. දේ වීත දෝසං වාචිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. දේශේ දුරු කරපු හිත, දේශේ දුරු කරපු හිතක් කියලා දැනගන්නවා. දැන් අපිට තරහ සිත අපිට තරහක් ඇති වුණා කියලා කියනකොට හොඳට මතක තියාගන්න පුජ්‍යලිය හෝ අවස්ථාව මතක් වෙන්නේ. අරයා මට මෙහෙම කිව්වා, අරයා මට ගහන්න ආවා, අරයා බැන්න, අරයා හින්පාස් කළා, අරයා ගස්සගෙන ගියා, අරයා රැව්වා. කියලා දේවල් මිසක් සිත පේන්නේ සිත පේන්නේ චිත්තානුපස්සනා භාවනාවේදී සිත දිහා බලනවා හිතෙන්. හිත දිහා සිතෙන් බලනවා සිහිය පිහිටවලා. හිත දිහා සිතෙන් සිහිය පිහිටවලා බලනකොට පොඩි වෙලාවකින් දේශේ නැති වෙනවා. රාග හිතක් ඇති වෙච්ච වෙලාවට ඒ රාග හිත දිහා බැලුවොත් එහෙම පොඩි වෙලාවකින් රාගය නැති වෙනවා. එතකොට මෙයාට තේරෙනවා රාගෙ දුරු වුණා කියලා. රාගෙ දුරු වෙච්ච හිත දුරු දුරුනේ හිතක් විදිහට දකිනවා. දේශ සහිත සිත දේශ සහිත සිතක් විදිහට දකිනවා. දේශ රහිත සිත දේශ රහිත සිතක් විදිහට දකිනවා. ඊළඟට මෝහ සහිත සිත සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තිපජානාති. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් විදිහට දකිනවා. මොකද්ද මෝහය කියන්නේ? අනිත්‍ය දේ නිට්ටය විදිහට පේනවා. අසුබ දේ සුබ විදිහට පේනවා. දුක් දේ සැප විදිහට පේනවා. අනාත්ම දේ ආත්ම විදිහට පේනවා. දැන් අපිට මේ හැම දෙයක්ම නිත්‍යයි වගේනේ පේන්නේ. සැපයි කියලානේ පේන්නේ. ඊළඟට සුභයි කියලානේ පේන්නේ. අපිට ඕන විදිහට මේවා තියාගන්න පුළුවන් විදිහටනේ පේන්නේ. අන්න මෝහ සහිත සිත. අන්න මෝහ සහිත සිත. ඊට පස්සේ අපිට නාට්‍යයක් බලනකොට ඇත්ත කියලානේ හිතෙන්නේ. එමේ නාට්‍ය යාලා සල්ලි වලට අඬන්නේ. මේ මේ ගෙවල් වල ආච්චි ළමයි නඳනවා හොඳට මිකි ගගහ. ඒ මිනිස්සු ඇස් වලට එක එකව විද ගන්නවා. එහෙම මේවා කරන්නේ. පුදුම try එකක් දෙනවා යාලා අඬන්න. සල්ලි වලට. ඒක දිහා බලාගෙන ආච්චි අඬනවා. ඇත්ත කියලා හිතුවා. පොත් බලන්නේ ඇත්ත කියලා හිතෙනවා. ඒ පොතේ නවකතා hina වෙනවා අඬනවා. ඒ නවකතාවක් කියන්නේ තනිකර සංකල්පයක් කෙනෙක් හිතෙන් හිතවපු සිතලුවක්. මේක ඇත්ත කියලා හිතනවනේ කියවගෙන යනකොට. කොහොමද මෝහ සහිත සිත? ඒතකොට නාට්‍යයක් බලද්දී චිත්‍රපටයක් බලද්දී ඒවට අපි සංවේදී වෙනවා කියන්නේ ඒ හැම මොහොතකම අර සත්‍ය වශයෙන්ම දැක්කා. ගැන එක ඇත්තක් කියලා හිතුවා. අනිත්‍ය දේ නිට්ටය වශයෙන් හිතුවා. හොඳට බලන්න. මේක කොයි තරම්නම් අපේ හිත මුලාවටපත් වෙලා. මුලාව ගැන දකිනවා. බලන්න මේවා වුණත් පිළිවෙල තින්නේ. මිනිසුන්ට ප්‍රකට රාගය, ප්‍රකට ද්වේෂය, ඊට පස්සේ තමයි ඒව ගැන සිහිය පිටවනකොට හිමීට මෝහය ප්‍රකට වෙන්නේ. මෝහයේ එක තමයි iriසියාව තියෙන්නේ. ක්‍රෝධය, වෛරය. ඊළඟට එක ටික කිරීම. අනිත්යි දියුණු වෙනවට තියෙන අකමැත්ත, අමනාපය. මේ ඔක්කොම මෝඩකමත් එක්ක තියෙනවා. ඊට පස්සේ මෝහය දුරු කරපු හිත මෝහය දුරු කරපු හිතක් විදිහට යථාර්ථය දකින්න හිතක් විදිහට යට පේනවා. ඒ කියන්නේ තමන්ගේ හිත ගැන කොච්චර සැලකිලිමත්ද කියලා බලන්න. මෙයා වෙනස් කිරිලි කරන්නේ වෙනස් කිරිලි මෙයා කරන්නේ නැහැ. ශ්‍රී සතිපට්ඨානයේදී හිත වෙනස් කිරිලි කරන්නේ හිත දිහා බලනවා. තමන්ගේ හිත දැන් තියෙන විදිය තේරුම් ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් කාරණා 6යි. ඊට පස්සේ තියෙනවා සංකිට්ඨං වා චිත්තං සංකිට්ඨං චිත්තං ප්‍රජානාති. හිත හැකිලී තියෙනකොට හිත හැකිලිලා තියෙනවා කියලා දැනගන්නවා. හැකිලිලා කුසීත වෙලා මේ හිතේ අර ජවය නැතුව සංකිට්ඨ චිත්ත සිත බලන්න මෙහෙනම් හැකිලුණු බව කියන්නේ සිතක් නේ හැකිලුණු බව කියන්නේ සිතක්. රාගය කියන්නේ සිතක්. ද්වේෂය කියන්නේ සිතක්. ඒ කියන්නේ සිතවිල්ල. ඒ චිත්තානුපස්සනාවේදී සිත බලනවා මේ විදිහට. එතකොට සාමාන්‍ය සිත කියා යමක් ඇද්ද විඥානය කියලා යමක් ඇද්ද සිතවිලි කියලා යමක් ඇද්ද මනස කියලා යමක් ඇද්ද මේවා වෙන් කරන්න අමාරුයි මේවා නාම රූප නිසා හටගන්නේ නාම රූප නිසා හටගන්නේ. මනසයි සිතුවිලි වෙනස්. වෙනස් වෙන කාරණාව තමයි දැන් රාගයක් ආවොත් ඒකට කරුණ සිහි කරලා වෙනස් කර ගන්න පුළුවන්. මොන කරුණ සිහි කරලා සිහි කරනකොට අදාළ අසුබ නිමිත්තයි යෝනිසෝමනස්කාරයේ දිච්ච තැන රාග සිතුවිල්ල වෙනස් වෙනවා. නමුත් මනස තියෙන. දැන් ඇහැට රූපයක් වුණොත් ඇහැ වෙනස් කරපු ගමන් රූපය වෙනස් වෙනවා. ඇහැ තියෙනවා. කියන්නේ ඇහත් වෙනස් වෙනවා. නමුත් ඇහැ ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. ඒ වගේ තමයි සිතිවිලි වෙනස් වුණාද මනස ඉන්ද්‍රියක් විදිහට තියෙනවා. නමුත් මේ මනස විඥානය සිත මේ තුනම නාම රූප නිසා හටගත්ත නිසා අපිට මේක තෝරා බේරා ගන්න අමාරුයි. එනිසා ගොඩාක් දුරට මනස ප්‍රකට වෙන්නේ සිතිවිලිත් එක්ක. ඒ නිසා තමයි චිත්තානුපස්සනාව වඩද්දී සිතීලි දිහා බලනවා රාග සහිත බව. සිතීලි රාගයක් තියෙනවා. රාග රහිත බව, ද්වේෂ සහිත බව, ද්වේෂ රහිත බව, මෝහ සහිත බව, මෝහ රහිත බව, හිත හැකිලුණු බව. හිත හැකිලුණාට පස්සේ මොනවවත් කරන්න ඒ හිත දෙන්නේ ඇඟ බාරයි, මහන්සි. හරි අප්‍රාණිකයි. එතකොට අපි එහෙම බලනකොට අනේ ඇඟ බරයි අප්‍රාණිකයි කියලා කය අපි අර ප්‍රකට වෙන දේවල් තියෙන බලන්නේ ඒ වුණේ සිත හැකිලුණා. භාවනාවෙත් එහෙම ආනාපාන සතිය තුළ සමහර වෙලාවට හුස්ම රැල්ල නොදැනී යනවා. පස්සේ බලනක හිත හැකිලිලා. එතකොට මේ කායानुපස්සනාවත් එක්ක බොහෝ දුරට මනසීයෙන් සතිපට්ඨානෙ හොඳට ඉගෙනගෙන සතිපට්ඨානෙ වඩන කෙනෙකුට චිත්තානුපස්සනාව වැඩෙනවා. එතකොට එයා ඒ වෙලාවට හිතනවා දැන් මගේ හිත හැකිලිලා කියලා. සංකිට්තං වා විචිත්තං වා චිත්තං විචිත්තං චිත්තං ප්‍රජානාති. හිත විසිරිලා බාහිර අරමුණු කෙරේ. ඒ විසිරුණු හිත විසිරුණු හිතක් විදිහට දකිනවා. හිත ගොඩාක් අරමුණු වල යනවා. තමා අපහසුතාවයටපත් කරනවා. දැන් මේ වෙලාවේ කරන්න තියෙන්නේ මගේ හිත විසිරුණා කියලා විසිරුණ හිත දිහා සිහියෙන් බලන්න ඕන. ඊට පස්සේ තියෙනවා මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං පජානාති. මහග්ගතං කියන්නේ උතුම් බවට. අපි ගත්තොත් එහෙම ධ්‍යාන වලින් එහෙම පළල් හිතක් ඇති වුණාම ධ්‍යාන සමාධිත් එක්ක ඇතිවෙච්ච පළල් හිතක් එතුණා මගේ හිත මහත්ගතයි. පුළුල් ලොක ඇතිරිච්ච හිතක්. අමහග්ගතං පළල් සහිත නොවුන මහග්ගත නොවුන හිත මහග්ගත නොවුන හිතක් විදිහට දකිනවා. මුන්දට තමන්ගේ හිත තේරුම් ගන්නවා. කියන්න පින්වතුනි බුදු කෙනෙක්ගේ ධර්මයක් අහපු නැති කෙනෙක් ජීවිතේට හිතක් දිහාම බලයිද? ජීවිතේට හිතක් දියා ඔහොම බලයිද? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ නිවන් මාර්ගයේ කැමැති ශ්‍රාවකේ පමණක්ම කරන දෙයක් මේ චිත්තානුපස්සනාව. ඊළඟට තියෙනවා සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං තිපජානාති. උත්තරීතර භවටපත් වූ හිත උත්තරීතර බවට පත් වූ හිතක් විදියටම දකිනවා. මෙයා හිත උත්තරීතර බවට පත් කරගෙන දකිනවා නෙමෙයි. පත් උත්තරීතර බවට පත් වූ හිත උත්තරීතර බවට පත් වූ හිතක් විදියට දකිනවා. දැන් මේක රාග සහිත කෙනාට, ද්වේෂ සහිත කෙනාට, මොහ සහිත කෙනාට, හිත හැකිලුණු කෙනාට, හිත විසිරුණු කෙනාට ඕනම කෙනෙකුට චිත්තානුපස්සනාව වඩන්න පුළුවන් විදිහට තියෙන්නේ. කෙනෙක් හිත වඩලා උත්තරීතරව අනුත්තරං අනුත්තර විදිහට හිත වඩලා අනුත්තර විදිහට හිත තියෙනවා. මේවා සාමාන්‍යයෙන් ධ්‍යාන රූප ධ්‍යාන අරූප ධ්‍යාන විදිහට විස්තර කිරීම වෙනවා. දැනට අපි වචන විදිහට මේක තේරුම් ගමු හිතක හිතක ස්වභාවය. සවුත්තර අනුත්තර අනුත්තරීය බවටපත් උනේ. ඒ අනුත්තරීය බවටපත් උනා කියලා එයා දන්නවා මනාකොට. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං තිබයානාති. හිත සමාධිමත් වෙලා. හිත සමාධිමත් වෙලා කියලා දැනගන්න. දැන් බලන්න කායानुපස්සනාවෙන් හිත භාවනාව වඩනකොට හිත ඒක එකඟ වෙනකොට හිත එකඟ වුණා නම් එකඟ වුණා කියලා දැනගන්න එක චිත්තානුපස්සනාවටයි. සමාහිත බව දැන ගැනීම. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති. කායනුපස්සනාදී භාවනා කරනවා. කළාට හිත සමාධිමත් නැහැ. ඒකට එයා සමාධිමත් නැහැ කියන්නේ කුසල චිත්තස් ඒකාග්‍රතා ඊතයති සමාධි. කුසල් සිත එකම අරමුණේ පැවැත්වීම තමයි සමාධිය කියලා විස්තර වෙන්නේ. එතකොට සමාහ කුසල් සිතක එක විදිහට තමන්ගේ හිත පවතින්නේ නැහැ. අසමාහිතයි මගේ හිත කියලා හිත දිහා දකිනවා. අසමාහිත හිතක්. ඊට පස්සේ විමුක්තං වාචිත්තං විමුක්තියටපත් වුණ හිත විමුක්ති සහිත සිතක් විදිහට දකිනවා. අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තං තිබඥානාන්ති විමුක්තියටපත් නොවන සිත විමුක්තියටපත් නොවන සිතක් විදිහට දකිනවා. දැන් බලන්න මේකෙදින් අර දැන් මමත් විස්තර කරනකොට මගේ හිත මගේ හිත කියලා මම කතා කළා. නමුත් මේ මේ චිත්තානුපස්සනාවේ හැම වෙලාවෙම තියෙන්නේ හිතට ඇත වෙන අරමුණ දිහා බලන විදියක්. මම කියන සංඥාවෙන් මම මගේ මගේ ආත්මය කියන සංඥාවකින් තොරව හිත හිතට ඇති වෙන සිටිවිලි දිහා බලන විදිහක් මේ චිත්තානුපස්සනා භාවනාවේ තියෙනවා. ඒතකොට දැන් අපි කියමුකෝ හිතට රාගයක් අවතී රාගේ ප්‍රහාණය කරන එක ප්‍රහාණ පහන සංඥාවට අයිති. ඒකට උත්සාහ කිරීම, වීරිය කිරීම සම්මා වායාමයට අයිති. ඒවා වෙනත්, ඒවා ධම්මානුපස්සනා. ඒ සිත ඒ මොහොතේ දැනගන්න එක චිත්තානුපස්සනා. මම නම් හිතන්නේ මේ තුන් ලෝකේම ලෞතර සම්මා සම්බුදු කෙනෙකුගේ ශාසනයක මිසක්කා මේ විදිහට ආකාර 16කට සිත බෙදලා බලන දහමක් තේවි කියලා. සිත එහා බලන එක. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර චිත්තානුපස්සනාවෙන් ඉන්නවද කියනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේගේ තේරගතාවේ තියෙන අපගේ යාරේ වූ උත්තම ආනන්ද මහරහතන් වහන්සේගේ තේරගතාවේ 25 වසරක් මට රාගසිතක් ඇති වුණේ නැහැ කියන. 25 වසරක් මට ද්වේෂ සිතක් ඇති වුණ නැහැ කියනවා. 25 වසරක් මට හිංසා සිතිවිල්ලක් ඇති වුණ නැහැ කියනවා. 25 වසරක් පුරාවට ඇතිවෙච්ච සිතිවිලි ටික දකිනවානේ. ඔබ ආපස්සට බලන්න. ඔබ ආපස්සට බලද්දී මමද ආපස්සට බලද්දී ජීවිතේ සිද්ධ වෙච්ච එක එක සංසිද්ධි මතක් වෙනවා. රාණ්ඩු සරුවල් වෙච්ච ඒවා, ගමන් බිමන් ගිය ඒවා, ඊළඟට මල ගෙවල්, මගුල් ගෙවල් වල ගියේවා, ඉස්කෝලවල ගියේවා, එහෙම වටවන්දනා ගියේවා, චාරිකාවේ ගියේවා, විනෝද චාරිකාවේ ගියේවා, ඊළඟ රට ගියේවා, ලංකාවේ ඇවිදපේවා, නාපේවා, කෑපේවා, බීපේවා මිසක් අපිට මතකද අපේ සිටිවිලි? රාග සිටිවිලි, ද්වේෂ සිටිවිලි මෝහසිතවිලි රාග රහිත, ද්වේෂ සහිත, මෝහ රහිත, දේශ රහිත, මෝහ රහිත සිතවිලි. හිත හැකිලිච්ච අවස්ථා, හිත විසිරිච්ච අවස්ථා. ඒ කිසිම මොහොතක ඒ අවස්ථාව මිසක්කා. සිත මතක නැහැ. මතකේ ගොඩාක් රඳිනවා සතිපට්ඨානියත් එක්ක. සතිපට්ඨානෙ හොඳට වැඩිින්න වැඩිින්න මතකයක් මේ යාතුල පිටන. එතකොට සිතිවිලි ජීවිතේට තමන්ගේ හිත බෙද බෙදා බලලා නැහැ අපි. හොඳට බලන්න. බුදු කෙනෙක්ගේ ශාසනයක් හම්බ නොවන තාක් හම්බෙච්ච තැනත් අපිට හිත දෙන්නේ නැහැ රාගයක් ආවොත් ඒ රාග සැඩ පහරට අහු වෙනවා. රාගේ කෘත්‍යය කරලා යන කල් අපි ඔහේ නරූකල වගේ අපි කවුද මොකද්ද උනේ කින්ද වන්ද කියලාවත් දන්නේ නැහැ. පින්තුනේ මේ රාගය කියන එක, ද්වේෂය කියන එක, මෝහය කියන ඒවා තේරුම් ගන්න ඕන. මේ හිතේ කෙලෙස් මේක ඇති වෙන්නේ හිතට. දැන් අපි හිරගෙවල් වල ගිහිල්ලා හිරගෙවල් වල මේ මේ ඒ රැඳවියන්ට බණ කියලා තියෙනවා කතා බහ කරලා තියෙනවා. ඒ මිනිසුන්ගෙන් 190ක්ම පුදුම විදිහට පසුතැවිලි වෙන්නේ. අපිට වැරදුනා කියලා. ඒතකොට මේ මිනිස්සු එතෙන්ට වෙන කෙනෙක් පත් කළා නෙමෙයි අක්ෂිත හිතුනේ. අහවලන්ට ගහපන්. අහවල් දූෂණය කරපන්. අහවල් විදිහට හොරකම් කරපන්. අහවල් අපරාධයට සම්බන්ධ වෙන්නේ හිත විසින් කළේ. කවුරුත් පෙළඹෙව්වත් හිතුන්නේ නැත්තම් කොහොම ඒ කරන්නේ? නමුත් දැන් පසුතැවිලි වෙන්නේ හිතෙන්. ඒත් තමන්ගේ හිත දිහා බලන්න ඕම් දහමක් ගන්නෑ. විවාහ වෙච්ච, දරු පවුල් වෙච්ච පවුල් වලින් 100ට මම හිතනවා 90ක්ම පසුතැවිලි වෙනවා. කසාද බැඳේ කියන්නේ. ඉතින් එහෙනම් බැඳපන්. මඟුල් තුලා ගනින් කියලා හිතමනේ කිව්වේ. දැන් අම්මලාම කියන්නේ මුන් හැදුවට වැඩිය හොඳයි කේ ගක් හැදුවා නම් කියලා දරුවෝ කියන්නේ. ඉතින් මේ කවුරුවත් වෙනම කිව්වේ උඹලා දරුවෝ හදපල්ලා කියලා. සිතිවිලි. දැන් දරුවන් ප්‍රතික්ෂේප කරන්නේ සිතිවිලි. ඒ නිසා මේ හිත කියන එක පුදුම එකක්. මේ හිත দমনය කරගත්තොත් චිත්තං දන්තං සුඛවං දමණය වූ හිතෙන් ගොඩක් සැප උපද්දන. නැත්තම් ඇත්තටම කිව්වොත් එහෙම පිස්සු ගොඩක් ඉන්නේ. පිස්සු. ඔක්කොටම පිස්සු. දැන් අපි සමාජයේ විවහාර කරන පිස්සු පිස්සු කෙනෙක් කියලා ගන්නව පිස්සේ. ඇයි අපි අද පිස්ස කියන්නේ? එයා බාහිනවා, බඩු පොලේ ගහනවා, කෑ ගහනවා. එයාට හිතෙන හිතෙන දේවල් එයා කරනවා. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම ඔක්කොම ඕකනේ කරන්නේ. ආයෙත් ටිකක් වැඩි වෙලා. ආයෙත් අර ලිමිට් එක පොඩ්ඩක් වැඩි වෙලා. නැත්නම් ඔක්කොම කරන්නේ ඕකනේ. හිතන හිතන ඒවානේ. බෙහෙත් පොවනවා ඔක්කොටම පොවන්න ඕන. හොඳට බලන්න හිත දිහා. මෙතේ කාලයක් ගමේ ගොඩේ මෝඩ කොල්ලෙක් කවට කමට ගන්නවා වගේ සිත විසින් අපිව කවට කමට ගත්තා. මේ නිරේට අපි ඇදගෙන ගියේ කවුද? හිත. සතර අපායට අපි ඇදගෙන ගියේ කවුද? නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකවලට. හිත. සංසාරයට අපි ඇදගෙන ගියේ කවුද? හිත. බුදවරු ලෝකේ පහළ වෙලා ඉඳිද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය උතුම් තිසරණීට බැමිණිලා ඒ ශාසන ප්‍රතිපදාව අවබෝධ කරගන්න දැඩිව අපිව අරන් ගියේ නැත්තේ කවුද? සිත. මෙන්න මේ හිත දිහා බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. ආකාර 16කට. ආකාර 16කට බලනකොට අවබෝධ වෙනවා හිත. එතකොට හිත අවබෝධ වෙනකොට හිත ගැන ගොඩාක් තේරෙන් තේරුම් යනකොට මේ සිටිවිලි මේ හිතේ ස්වභාවය මෙච්චර දරදඬුව ඒ පුජ්‍යලයාව පාලනය කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම සිත සිහියේ වසඟයට යනවා. සිත සිහියේ වසඟයට ගිහිල්ලා හිත විසින් දැඩිව යාව පාලනය කරනවා. සිහිය විසින්. සතිපට්ඨානය විසින්. කොච්චරද කියනවනම් ඒක මේ වගේ. ඔන්න බඩගින්නෙන් ඉන්න හරකේ කුළු හරකේ මේකට නාස්ලනුවක් දාලා යාම් දෙකක් ගැට ගහලා බෙල්ලට අල්ලනුවක් දාලා ඇදගෙන කෙවිතෙන් තලතලා මේක බඩගින් ඉන්නේ කුඹුරක නියරන් මැදින් ගෙනියනවා දෙපැත්තෙම ගොයම් කන් ඇතුළෙන්දී ඒ ගානේ අර ලණුවෙන් හැද හැදා කෙවිතෙන් තලතලා යනවා. පයින් පයින් ගානේ තානවා. පස්සේ ගුටි කාලා ගුටි කාලා ගුටි කාලා අර කුළුමේ හරක තනකොළ ටිකක් උඩ තනකොළ තියෙන හරක්ට කන්නමයි තනකොළ ටිකක් උඩ ඉන්නවා කියනවා තනකොළ කන්නේ නැතුව අර ගුටි පාරවල් සී වෙලා ඒ වගේ මේකේ අමාරුව තියෙන්නේ පුහුණු වීමේදී. පුහුණුව ලැබුවට පස්සේ අමාරුවනේ. ඒ නිසා සිත චිත්තානුපස්සනාව ගැන දැන් මම හිතනවා මේ අමා නිවන්සෝ බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන පොත. එහෙම නැත්නම් සිතට සුව දෙන භාවනා පොත. ඒ වගේ දහම් පොත් හැම කෙනාගේම ගෙදර ඇති. ඉතින් චිත්තානුපස්සනා භාවනාව අරගෙන ඒකේ කොටස් 16 ලියා ගන්න. හිත දිහා බලන ක්‍රම ටික. එතකොට ඒ ක්‍රම ටික ඉගෙනගෙන තමන්ගේ හිතට ඒ කියන්නේ ඒ තමන්ගේ සිතීලි හැසිරෙන දිහා සිහියෙන් බලන්න. මේකේ මූලිකම දේ තමයි චිත්තානුපස්සනාවේ මේක තේරුම් ගන්න තිබීම. එතකොට ඇත්තටම මූල කර්මස්ථාන, ඒ කියන්නේ මුලින්ම වඩන භාවනා විදිහට ඇත්තටම කායානුපස්සනා භාවනා තමයි වඩන්නේ. ඒ කායානුපස්සනා භාවනා වඩනකොට තමයි සිත ප්‍රකට වෙන්න ගන්න. ඒතර ප්‍රකට වෙන සිත දිහා හොඳට බලන්න. ඒතර සිතවිලි සිත දිහා හොඳට බලන එක තමයි චිත්තානුපස්සනාවේ තියෙන්නේ. එතකොට බලන්න දැන් හිතේ සිතවිලි කෝටි ප්‍රකෝටි ගාණක් ඇති වෙනවනේ පින්වත්නි. නමුත් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිත කොටස් 16කට බෙදලා වෙන් කළා මේ විදිහට බලන්න කියලා. බුදුරජාන් වහන්සේ තමයි මාර්ගය දන්නේ මග්ගඤ්ඤෝ මග්ගවිදු මාර්ගය අවබෝධ කරපු කෙනා මග්ගඛායි මාර්ගයේ දේශනා කරන කෙනා බුදුරජාණන් වහන්සේ ඒතර බුදුරජාණන් වහන්සේ තමයි මේක දන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශිත කොටස් 16කට බැලීම තුළින් මේ ශිත පිහිටවන්න පුළුවන්. ශිත තුලම. ශිත ශිත තුලම පිහිටවීම අවබෝධයට උපකාරයි කියලා. අපිට වෙලා තියෙන ශිත පිහිටලා තියෙන්නේ බාහිර අරමුණු වල. සතිපට්ඨානය නෙමෙයි. සතිපට්ඨානෙ නෙමෙයි සිත පිහිටලා තියෙන්නේ. මේ සිත කියන එක ලේසියෙන් අල්ලන්න බෑ. ඒ පින්වතුනි බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙකුට ආත්මයක් වශයෙන් මම මගේ මගේ ආත්මයක් කියලා ගන්න මොවෙන් නම් මේ ඇඟ ගන්න කිව්වා. එයි මේ ඇඟ ජරා දීර්ණ වෙනවා ආදීනෝ ප්‍රකට වෙනවා. ඒකට එයාටම තේරෙනවා මේක අනිත්‍ය දෙයක් කියලා. මොහොතක්වත් හිතනම් ගන්න එපා. ඒ නිසා තමයි ගොඩාක් අය කියන්නේ මම නම් මේ ධර්මයේ අතාරින්නේ කියන පස්සේ කාලෙ මෙන්න බේබද්දේ. මම නම් හැමදාම බණ අහනවා. ඇයි මේ හිත විශ්වාස කළා? බුදුරජාණන් වහන්සේ හිත විශ්වාස කරන ධහමක් වදාලේ නැහැ. හිත ගැන සිහිය පිහිටවන ධහමක් වදාලා. ඒ නිසා මම හොඳට බ්‍රහ්ම මඹසර රකින්න කෙනෙක්. මම හොඳට ධහමේ හැසිරෙන කෙනෙක්. මම හොඳට සතිපට්ඨානයේ මේ සීය පිටවන කෙනෙක්. මම එක දිගට හොඳට බනහන කෙනෙක්. කවදාවත් මේවා ගැන විශ්වාසයෙන් ස්ථිර කරලා කතා කරන්න එපා. මේ හිත විශ්වාස කරන්න එපා. හිත දිහා බලන්න. චිත්තානුපස්සනයි. පොව මේ නායක තෙරුන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ රම්මැලි සෑයට වැඩම කළා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වඩින් වන්දනා කරන්න. අවුරුදු 16ක වගේ පොඩි නම පිටිපස්සෙන් සාමණේර නම වඩිනවා. ඊට පස්සේ ස්වාමීනි ඡය වඳින්න මල් නැහැ නේද? සාමණේර ඉතින් අපිට කොහින්ද මල් ඉතින් කියවා. නැස් වියංගයක් කිවි ඉතින්. ඊට පස්සේ අනුගෙන් යැපෙන අපිට කොහින්ද මල් කියවා. බලන්න ඉස්සර රහතන් වහන්සේලා රුවන්වැලි ඡය වඳිනුට මලක්වත් ගෙනියලා නැහැ හේතුව අනුන්ගෙන් ලැබෙන අය දේවල් කවුරුත් මලක් දුන්නොත් නිසාකා. Tamanට මල් ගන්නේ නැහැ. ඒක වගේ ඉතින් හරි වෙනස්. ඒ මුළු හදවතම නිලුමක් කළ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ළඟ උන්වහන්සේලා පුදනවා. දැන් සමහර ලාවට හදවතේ මල් නැහැ. දෝතේ මල් සිපට. ඊට පස්සේ බෝඩි නම කියනවා එහෙමනම් මල් ලැබුණොත් ලැබුණොත් පුදනවා කියෝ. ඒ මොහොතින් එතනින් අතුරුදහන් වුණා හිමාලයෙන් මල් ගෙනාවා පෙරහංකඩිට පුරවලා. රුවන්වැලිසෑය වටේ මල් තියනවා තියනවා නායක තෙරුන් වහන්සේ මල් ඉවර වෙන්නේ පොඩි නව මල් ඉවර වෙන්නේ නැහැ නේ කිව්වා. ගොට්ට අනිත් පැත්ත හරවන්න ස්වාමීනි. අනිත් පැත්ත හරපු ගමන් මල් ඉවර වුණා. 이르දිය පොඩි නවගේ 이르දිය. ඒ දිවසින් බැලුවා පොඩි නම තමන්ගේ 이르දිය ගැන අත්විශ්වාසයෙන් ඉන්නවා. මම දැන් පිරිහෙන්නේ නැති කෙනෙක් කියලා. නායක තෙරුණ ගුරු ස්වාමීන් වහන්සේ වදාළ පොඩි නම හිත විශ්වාස කරන්න එපා. හිත විශ්වාස කළොත් එහෙම ඇහැ කන වෙච්ච ගෑනුන්ගෙන් කැඳ බිබී ඉඳ වෙනවා පොඩි නම කියෝ. දැන් ඇහැ කන වෙච්ච ගෑණියෙක්ගෙන් කැඳක් බොනවා කියන එකක් අහසින් යන සාමණේර තෙරුණ වහන්සේ නමකට අදාළවත් නැති කතාවක් නේ. සමහර වෙලාවට ගුරුවරු දෙන අවවාදය ඒ මොහොතේ ශිෂ්‍යයාට හිතා ගන්නවත් බෑ. නමුත් ඒක ගුරුවරුන්ගේ ඉව ඒක ගුරුවරුන්ගේ දැක්ම පස්සේ කාලෙක පොඩි නම ආකාශින් යද්දි ගායන කෙනෙක් කැලේ සින්දුකි කියන අතනවා ඇහිලා පොඩ්ඩක් බැලුවා මිහිරට කවි කියනවා ඒක අහගෙන ඉන්නකොට රාගය තුණා ආකාශයෙන් පාත් වුණා ඒ කිල්ලත් එක පවුල් කෑවා. සිවුරු ඇරියා. ඊට පස්සේ රිදිවියවියා ඉන්නේ. දවසක් හරි බඩගිනි ගෑනු කෙනා මේ උයන්න මොකුත් නැතුව මේ එදා මේ කැඳ ටිකක් තිබ්බේ කැඳ ටික හදාගෙන පරක් වෙලා පරක් වෙලා ආවට පස්සේ දුරින් මෙනකොට තරහා කියලා තෝ මොකද පරක් වුනේ කියලා අර රෙදීන කටුවෙන් ගැහුවා. ගහපු ගමන් ඇහැ ඇහැට වැදුනේ ඇහැ අන්ධ වුණා. ඇහැ අන්ධ කරගෙන මෙහෙම ඇහැ වහගෙන අර ගෑනු කෙනා අර කැඳ කෝපයක් දුන්නා අතට. අන්න ගුරුවරයා සීවුණා. ඇහැ කන්ද ගෑනු කෙනකින් කැඳ බොන්න වෙයි කියලා. හිත විශ්වාස කරපු නිසා. කවදාවත් හිත විශ්වාස කරන්න එපා. ඔය සත්පුරුෂයන්ගේ උත්තරීතර අවවාදයක්. හිත විශ්වාස කරන්න ඕනේ. හැමදාම එක විදිහට ඉන්නේ. මේ හිත අපිව නටවනවා. ඒ නිසා සතිපට්ඨානයේ වඩන කෙනා හිත දිහා බලන ආකාර 16කින්. මේ හිත තේරුම් ගත්තට පස්සේ සිතවිලි තමා තුළ ඇති වෙන්නේ මෙහෙමයි. අන් අය තුළ ඇති වෙන්නේ මෙහෙමයි කියලා ඉති අජ්ජත් බහිද්ද විදිහට තේරුම් ගන්නවා. නාම රූප නිසා හිත හත හිත සිත හට ගන්න හැටිත් නාම රූප නිසා නැති වෙන හැටි සමුදේ වයි දකිනවා මේ විදිහට හේතු නිසා හට ගන්න හේතු නැතිවීම නැති යන සිතක් තියෙනවා කියලා අත්ති චිත්තං තිවා චිත්ති චිත්තානුපස්සී හරති තමයි වාගේ සිතක් තියෙනවා කියලා අත්ති චිත්තං තිවා සිත මේ වාගේ සිතක් තමා තුළ හේතුඵල ධමයෙන් හටගත්ත සිතක් තියෙනවා කියලා හොඳට සිත පිළිටනවා ඥාන මට්ටාවේ පටිච්චති මට්ටාවේ අවබෝධය පිණිසමයි සිහිය පිණිසමයි ඒක පවතින්නේ. අනිශ්චිතෝච විහෙරති. හිත ග්‍රහණය කරගන්නේ. නැචකින්ච ලෝකේ උපාදීයති. හිත උපාදාන කරගන්නේ. මේ විදිහට හිතෙන් ඔහු නිදහස් වෙනවා. චිත් චිතේ ඒක තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. ඒ නිසා හිත ගැන හුඟක් ඉගෙන ගන්න. මේ හිත විසින් අපිව මුලා කරන හැටි තේරුම් ගන්න. කායानुපස්සනා භාවනා පුරුදු කරන්න. කායानुපස්සනා භාවනාවේදී සිත ඇති වෙන මේ සිතේ සිතුවිලි ස්වභාවයන් තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ අනුව හැසිරෙන්න නෙවෙයි. මෙන්න මේ චිත්තානුපස්සනාව වැඩෙන්නේ නැති නිසා තමයි සාමාන්‍යයෙන් භාවනාවක් කරන්න ගියාට පස්සේ ඒ පේන රූප, ඇහෙන ශබ්ද ඕව ඔස්සේ ගිහිල්ලා වරද්දා ගන්න භාවනාව. චිත්තානුපස්සනාව නැති නිසා. මොකද චිත්තානුපස්සනාව තියෙන්නේ අරමුණ ඔස්සේ යෑම නෙවෙයි. හිතට අරමුණ එන එක දකින එක. ඒ නිසා අපේ හිත අපේ ඒකෙන් තේරෙනව නේද මෙච්චර කාලයක් අපේ හිත අපි දැක්කේ නෑ. ඉතින් මෙච්චර කාලයක් දැන් මේකේ බලන උත්තරීතර විමුක්ති සහිත සිත සමාධිමත් හිත ඔය වගේ හිත ඉතින් නෑනේ සමාජේ එහෙනම් සමාජයේ තියෙන රාග සහිත සිත, ද්වේෂ සහිත සිත, මෝහ සහිත සිත, හැකිලුණු සිත, විසිරුණු සිත, අසමාහිත හිත, ඔය හිත් කිහිප එක තමයි මිනිස්සයා වැඩ කරන්නේ. ඒ නිසා මේ හිත තේරුම් ගන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා මේ චිත්තානුපස්සනාව මේ සතර සතිපට්ඨාන පොතේනොත් මේ දේශනාවලිනුත් හොඳට ඉගෙන ගන්න. මේ ධර්මයේ තව තව ඉගෙන ගන්නකොට ඔබට ඔබගේ හිත ගැන ගොඩාක් තේරුම් ගන්න පුළුවන් වෙයි. අනේ මේ ශ්ලෝක සත්‍යය තුළ චිත්තානුපස්සනාව පිහිටාවා.